ගෞරවනීය ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි අපේ ප්‍රශ්න ගැටලු දිහා පැහැදිලිවෙන් බලන්න නිදහසේ හිතන්න එකේ නිදහසේ සැහැල්ලුවෙන් ගැටලු සහ ප්‍රශ්න දෙස බලමින් ඒ වාට විසඳුම් සොයා ගන්නට කරන උත්සාහයකටයි භාවනාව කියලා කියන්නේ. දැන් කිසිම ගැටලුවක් නැත්නම් භාවනාවක් අවශ්‍ය නැහැ. කිසිම ලෙඩක් නැතිනම් බෙහෙත් ඕන නැහැ. බෙහෙත් පිළිබඳ ගෞරවයක් බෙහෙත් පිළිබඳ දැනුමක් පිළිපැදීමක් ප්‍රතිකාර ගැනීමක් මේ සියල්ල අවශ්‍ය වෙන්නේ සමගාතුරව සිටිනවා නම් පමණයි. ඉහෙන් බහින ලෙඩක් නැත්නම් සැබවින්ම නැත්නම් ආයේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය කියන්නේ කිසියම් ප්‍රතිකාර විදියක් ඒ වගේම ආරක්ෂා වීමක් අවශ්‍ය නැහැ. ඒත් ඕනත් නැහැ. මේ සියල්ල ඕන වෙන්නේ සිතින් හෝ ගතින් අප ආතුරව ආබාධිතව සිටිනවා නම් පමණයි. ඒ වගේ ධම භාවනාව. දැන් ධම කියන්නේ ඒ වෙදකම. ආධ්‍යාත්මික වෙදකම තමයි ධම. බුදුරජාණන් වහන්සේ කියන්නේ ආධ්‍යාත්මික වෛද්‍යවරයෙක්. ඒ ආධ්‍යාත්මික වෙදකම හොයාගත්තු වෛද්‍යවරයා. ඒ නිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. තව කෙනෙක්ගෙන් වෙදකම් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි කිසියම් වෛද්‍ය ඇඳුරෙකුගේ ගෝලයෙකු නෙමෙයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේ එකල නම් දරූ වෙදදුරන් පිට ගියා මේ සාංශාරික රෝගයට නිත්තාවටම සුව වෙන ඔසුවක් හොයාගෙන හැබැයි රෝගය සමනය කරන ක්‍රම මිසක් එනි රෝගය සමතයකටපත් කරන ක්‍රම මිසක් නිත්තාවටම රෝගිය සුව කරන ක්‍රම ඒ එක වෛද්‍ය ක්‍රමයකවත් තිබුණ නැහැ ඒකම ආධ්‍යාත්මික වෛද්‍ය ක්‍රමයකවත් එදා තිබුණේ නැහැ. ඉතින් අවසානයේ උන්වහන්සේ තනියම තනියම මේ සාංශාරික රෝගියට දෙහෙත හොයාගෙන ගියා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි උන්වහන්සේ මුලින්ම සුවපත් වුනේ. දැන් ඒ තමයි ආශ්චර්යවත්ම කාරණේ. ඒත් මුලින්ම මුලින්ම තමන් සුවපත් වෙනවා. තමන් සුවපත් වී ඉන් පසු තමයි තීරණයක් ගන්නේ මා මේ සුවය ලබා ගන්න හැටි තවත් අයට කියා දෙනවාද මේ දැනුම බෙදා ගන්නවාද කියා. මේ සුවය බෙදා ගන්න බෑ කවුරුවත් එක්ක. හැබැයි මේ සුව වෙන හැටි ඒ දැනුම බෙදා ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ සුවපත් වුණා සම්පූර්ණයෙන්ම. උන්වහන්සේ ප්‍රතිචාරය ගත්තා වෙසක් පුන් පොහොව දවසක. ඉතින් ඒ උදා වෙනකොට ඒ අලුයම දහසක් බුදුන් බුදුවනේ වෙසක් පුන් පොහොව දවසක උදෑසන උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සුවපත් වූ. නැවත මොනම ආකාරයේ කෙලෙස් විස බීජයකටවත් රෝගාතුර කරන්නට බැරි ආබාධිත කරන්නට බැරි තැනකට ඒ මනසපත් උනා ඒ හිතපත් උනා ඉතින් අන්න ඊට පස්සේ උන්වහන්සේ විමුක්තිය ලැබුවා විමුක්තිය කියන්නේ සම්පූර්ණේ සුව වුණා විමුක්තිය ලැබුවා විමුක්තිය ලැබුවා විතරක් නෙමෙයි විමුක්තිය ලැබූ බව දැනගත්තා සුව වුණා විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම සුව වූ බව දැනගත්තා. ආශ්‍රවසය වුණා ආශ්‍රවසය වූ බව දැනගත්තා. ආසවක්ඛේ ඥානය කියන්නේ ඇයි? විමුක්තිය ලැබුවා විමුක්තිය ලැබිලා නැවතුන්නේ විමුක්තිය ලැබූ බව දැනගත්තා. විමුක්තියෙන් විමුක්ති නිති ඥානං හෝති විමුක්ත වූයේ සුව වූයේ සම්පූර්ණයෙන්ම සියලුම සාංශාරික රෝගවලින් නිදහස් වූයේ නිදහස් වූ බව දැනගත්තා. ඒ සුවේ වින්දා උන්වහන්සේ අපහල තියෙන විදිහට කතන්දරවල සති හතක් ඒ සුවේ වින්දා සති. ඒ ක්‍රමය ගැන, දෙහෙත ගැන, ප්‍රතිකාර විදිය ගැන මොකද ඒ අලුත්ම අලුත් දෙයක්. අලුත්ම අලුත් දෙයක්. ඒ නිසා ඒ ගැන උන්වහන්සේ ඒ පැත්තට මේ පැත්තට වෙදකම ගැන බැලුවා. තමන් ගත්ත බෙහෙත ගැන උන්වහන්සේ අනුලෝම ප්‍රතිලෝම විදිහට මෙනෙහි කරා කියනවා. ඉතින් මේ හේතුව තියෙනවා නම් මේ ලෙඩේ හැදෙනවා. ඒ හේතුව නැත්තම් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ. ඒකයි අනුලෝම ප්‍රතිලෝම. වශයෙන් උන්වහන්සේ බැලුවා. ඒ සුවපත් වෙලා බැලුවේ. මොකද සුවපත් නොවි බලන්ට ගියාම විශ්වාසයෙන් බලන්ට වෙන්නේ. අත්‍යකීමක් නෙමෙයි විශ්වාසය. විශ්වාසයෙන් නෙමෙයි සන්නහන් කියන්නේ කලෙට දැක්ක ලෙඩේ හැදෙන හේතුවක් දැක්ක ලෙඩේ සුව වෙනවා කියන එකක් අත්දැක්ක සුව වෙන ක්‍රමයක් අත්දැක්ක ඒකට මේ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සාධනය කරමින් සුව වෙලා දැන් අන්න ඒ සතිහත ඒ සාහිත්‍යයේ තියෙන විදිහට අපිහත ගත කළා. එන් පස්සේ මේ මේ ධර්ම නැතිනම් මේ වෙදකම කාටද කරන්න පුළුවන්. දැන් මේ මා සුව වූ ආකාරයට තවත් අයට සුවපත් වෙන හැටි කියා දෙන්න ඕනේ. නමුත් මේ කාට ග්‍රහණය කරගන්න පුළුවන් වේද? කවුරු සමත් වෙයිද මේ විදිහට බෙහෙත් ගන්නට? මෙහෙම බෙහෙතක් ගැන අහන්ත කවුරු හරි සමත් වෙයිද? සුදුස්සෙක් වෙයිද කියලා බැලුවා. හිතුවයි ගැන බැලුවේ නැහැ. හිතුවා හිතනකොට උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ තේරුණා මෙහි තියෙන අසීරුතාවය. බොහෝ දෙනෙක් ලෙඩක් තියෙන බව දන්නේ නැහැ. තමන්ගේ තියෙන ඇඟේ පතේ ලෙඩ ගැනවත් හරි හමන් දැනුමක් සිහි කල්පනාවක් සාමාන්‍ය ජනතාවට නැහැ. මත් නිසාද අපි අපි ගැන අවධානයෙන් සිහියෙන් නෙමෙයි ඉන්නේ. ඉතින් Taman ගැන අවධානයෙන් සිහියෙන් නොසිටින කෙනෙකුට Tamanගේ ප්‍රශ්න Tamanගේ ගැටලු මොනවද කියලා නිවැරදි අවබෝධයක් නැහැ. ප්‍රශ්න තියෙනවා කියලා අපි කවුරුත් කියනවා. ලෙඩ තියෙනවා කියලා කියනවා. හැබැයි හරියට මේ ගැන දැනුමක් අත්දැකීමක් නැහැ. අපි ජීවත් වෙන්නේ අපේම ලෝකවල. හැමදෙනාම යථාර්ථයත් එක්ක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපේම ලෝකවල ජීවත් වෙන්නේ. මවාගත්ත ලෝකවල. විවිධ විවිධ හේතු නිසා අපි ලෝක මවා ගන්නවා. බය නිසා මවා ගන්නවා. බය ඇති වුනහම බලන්න කොපමණ සිටිවිලි මැවෙනවාද කියලා. බය නිසා සිටිවිලි මැවීම නිසා බය වෙනවා. බය ඇති වෙනවා අපි කතන්දර මවා ගන්නට ගියාම. මිනිස්සු ගැන කතන්දර මවා ගන්නට ගියාම මිනිස්සු ගැන බයක් වෙනවා. ඒ අය අපිට කරදර කරයි කියන බය විතරක් නෙමෙයි. ඒ කාලයක්. මේ සැකයේ ඒ පුස්තේ හිතලා බලන්න. එතකොට මහා භයානක සිතිවිලි හිතට එනවා. මේ අය කරදර කරයිද, හිරිහැර කරයිද, අරියාදු කරයිද, මං ගැන තව කෙනෙකුට මොනවා හරි වැරද්දක් කියයිද? මේ විදිහේ බය එනවා. ඒ බය විතරක් නෙමෙයි. මේ අය මට නැති වෙයිද කියන බයත් එනවා. මට හිතවත්ව ඉන්න, මට උදව් උපකාර කරන, මා ආදරය කරන, මට ආදරය කරන මේ ඇත්තන් මට නැතුව මෙරි අය නැති වෙයිද කියන බයක් එනවා හිතන්ට ගියොත්. ඉතින් බැස්ස ගැන හිතන්ට ගියත් බය වෙනවා. සත්තු ගැන හිතන්ට ගියත් බය වෙනවා. ආර්ථිකය ගැන හිතන්ට ගියත්, දේශපාලනය ගැන හිතන්ට ගියත් බය වෙනවා. බය නොවි ඔය එකක් ගැනවත් අපිට හිතන්ට අමාරුයි. බය වෙන්න නෙමෙයි කවුරුවත් හිතන්න පටන් ගන්න. සිහින දකින්ට, මවාගන්ට, අහස් මාලිගා හදාගන්ට අපි උත්සාහ කරන්නේ බය වෙන්න නෙමෙයි. හැබැයි මොකද්ද අරුමයකට අපේ පිටිවිලි රටාවේ යන වාහනේ පාරින් පිටට පැනලා ඒක ඕෆ් රෝඩ් යනවා. ගිහිල්ලා ඊට පස්සේ ඔන්න බය තියෙන තැනකට තම භයානක වනාන්තරයකට යනවා ඕෆ් රෝඩ්. නියම නියම පාරේ නෙමෙයි යන්නේ. ඒ නියම පාර මොකද්ද? අ නියම මාර්ග මොනවද? පාරවල් නොවන දේ මොකද්ද කියන එක ගැන හිතන්නේකට අවබෝධයක් තියෙන්න ඕන. හිතන්නේකට අවබෝධයක් නැත්නම් සිතවිලි ගමන් කරවිය යුතු මාර්ගයේ පිළිබඳ මොකද්ද වෙන්නේ? තමන්ගේ සිතවිලි තමන්ව රැගෙන යනවා මගින් නොමගට. ඒතර නොමග බයහනකයි. ඉතින් බය ඇති වෙනවා. ඔය බොහෝම බය, බොහෝම බය, බයවල් ඇති වෙන්නේ හිතන්ට ගියාම. පදනමක් නැහැ. අනුතුරු එකතු කරොත් තර්කයට අනුව බැලුවොත් විද්‍යාවට අනුව බැලුවොත් ධහමට අනුව බැලුවොත් බය වෙන්න හේතුවක් නැහැ. නමුත් විද්‍යාව මොකක් වුණත් ධහම මොනවා කීවත් තර්ක ශාස්ත්‍රය කොයි විදිහට තර්ක කළත් ඒ සියල්ල නිෂ්පභා කරමින් අපේ වල්මත් වූ සිතිවිලි අපව වල්මත් කරමින් බය ඇති කරනවා. දැන් මේ විදිහටම අපි අපේම වල්මත් වූ ලෝක තුල ජීවත් වෙන්නේ. ගියෙන් වල්මත් ජීවිත. ඒකට වල්මත් කියලා කියන්නේ අපි දැන් අර පාරෙන් පිට පැනලා. එනියම පාරේ නෙමෙයි දැන් දෙපැත්තෙම කැලේ. ඒතර මේ කොයි පැත්තක කැලේකට හරි අපි ගිහිල්ලා දැන් දන්නේම නැතුව. ඒක කැලේකට ගියාම එරෙනවා, හිර වෙනවා, කටු ඇනෙනවා. දැන් මේ ඔක්කොම ප්‍රශ්නවලට අපි මුහුණ දෙනවා. හැබැයි පාරකුත් තියෙනවා. ඒ පාරේ තමයි අපි යන්න හිතුවේ. නමුත් දැන් අපි ඉන්නේ පාරක නෙමෙයි. වල්මත්තු සිතිවිලි වල. ප්‍රතිඵලයක් විදිහට වල්මත්ත. වල්මත්ත කියන්නේ දැන් අපි කොහේ ඉන්නවද දන්නේ එතකොට අපිට අපි ගැන අවබෝධයක් නැහැ. තමන් ගැන අවබෝධයක් නැති කෙනාට මනස ගැන කොහොමත් අවබෝධයක් නැහැ. ඒ නිසා මෙහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නය හිතනවට වැඩිය ගැඹුරින් මතුවෙන්නේ. අපි හිතන්නේ ප්‍රශ්න මතුවෙන්නේ මතු පිටින් කියලා. අපි හිතනවා ප්‍රශ්න මතුවෙන්නේ gederin. මොකද gedera නිසා අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. දෙයක් ඇතුලේ ඉන්න කෙනෙකුට ඒ gedera සිත ගැටලු මතුවෙනවා. ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්නේ ඉන්නේ ගේ ඇතුලේ. ඒ නිසා අපි හිතනවා ගෙයින් එළියට ගියාම ප්‍රශ්න නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ ඕන තැනකින් මතුවෙන්න පුළුවන්. ගේ කියන්නේ එක කපොල්ලක් පමණයි. එකම කපොල්ල නෙමෙයි. රැකියාව කියන්නේ එක කපොල්ලක් පමණයි. විවාහය කියන්නේ එය එක කවුලුවක් විතරයි. එකම කවුලුව නෙමෙයි. විවාහ වුණත් නැතත්. හැකියාවක් කළත් නැතත්. ගෙදරක හිටියත් නැතත්. පිරිසක් සමග සහයෝගයෙන් හිටියත් උදකලාව හිටියත් ඔය ඕනෑම තැනකට ප්‍රශ්නවලට එන්න පුළුවන්. ඒ තමයි ස්වභාවය. එතකොට මේ ප්‍රශ්න නැමැති ගිනිකන්ද ඕනෑම තැනකින් පුපුරලා එන්න පුළුවන්. එතකොට අපි දන්න පුපුරන ප්‍රසිද්ධ ස්ථාන තමයි ওই ගිනිකඳු කියලා නම් කරලා තියෙන්නේ. යම් යම් රටවල ප්‍රසිද්ධ ගිනිකඳු තියෙන්නේ. ඉතින් අපි ඒවා නම් කරලා තියෙනවා. හැබැයි ඕනෑ තැනකින් මේ ගිනිකඳු පුපුරන්න පුළුවන්. ඕනෑම තැනකින්. මේ මහ පොළොවේ ඕනෑම තැනකින් බෙදරලා ඉරිතලලා බෑ වෙලා ඒ ලෝධිය මතුවෙන්න පුළුවන් අහවල් තැන නොවේයි කියලා කියන්න බෑ ඕනම තැනක. ඉතින් මේ ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ සංසාරේ නැමැති රෝගය ඕනම තැනකින් මතුවෙන්න පුළුවන්. අහවල් තැනින් මතු නොවේවි කියා සහතිකයක්, රක්ෂණයක්, වගකීමක් ආවරණයක් නැහැ. ඒක ප්‍රසිද්ධ ගිනිකඳු තමයි අපි කියන්නේ විවාහය, රැකියාව, දෙදර. ඒක අපි මේ ප්‍රසිද්ධ ගිනිකඳු. හැබැයි ඒ ප්‍රසිද්ධ ගිනිකඳු පරෙමින් අප්‍රකට ගිනිකඳු. ඊට වඩා ප්‍රබලව උපුරා යමින් පුද්ගලයාවත් සමාජයවත් දවා හලු කරනවා. ඒ නිසා මේ කොහෙවත් ගිහිල්ලා බේරෙන්න බෑ අපිට. ඔය මොනවත් දාලා ගිහිල්ලා අපහැරලා ගිහිල්ලා මේ ප්‍රශ්නෙන් බේරෙන්න බෑ. කොහේ යන්නද? එකම ලෝධිය ලෝධිය උල්පතක් මේ පුංචි පටවි ස්තරයකින් වැහිලා තියෙන්නේ. අපි කුකුලිය කියලා කියන්නේ මේ පොළවේ පුංචි කබොල්ලක්. ඒක යට තියෙන්නේ එකම ලෝධිය. ඒතර මේ පුංචි කබොල්ල ඕනෑම තැනකින් දුර්වල වුණහම අර ලෝධිය මතුවෙනවා. ඒ වගේ මේ සංසාරයේ කියන ඒ ලෝධියේ ගින්න මේ අපි වහගෙන ඉන්නවා පුංචි ස්තරයකින්. හැබැයි ස්තරේ බොහොම තුනි. ඕන වෙලාවක දෙදරලා යන්න පුළුවන්. ඕන තැනකින් පුපුරලා යන්න පුළුවන්. එනේ අපි ගැන හිතන්නේ හිතන්නේ නැතුව අපි මවාගත්ත සුන්දර ලස්සන ප්‍රීතිමත් ලෝකයක අපි සිහින දකිනවා ලෝකයේම සිහින දකිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ හිතෙන්ට ඇති මේ සිහින දකින ලස්සන සුන්දර ලෝකය පිළිබඳ සිහින දකින මේ ලෙඩුන්ට මේ ලෙඩුන්ට මේ ආතුරයන් මේ ආබාධිකයන්ට කොහොමද මම කියන්නේ මං කිව්වොත් අහයිද ඇහෙයිද මේ ඇයට මෙච්චර ගැඹුරු නින්දක සිහින දකින ලක්ෂණ සිහින ලෝකයක් ඇතුලේ සදාකාලිකව නිදා ගන්නට අවදි නොවි සිටින්නට පුදුම කෑදරකමකින් ඉන්න මේ අත්තන් මං කියන එක අහන්ත ඇහැරෙයිද ඇහෙයිද මේ බෙහෙත තේරුම් ගන්න එක වෙනම එකක්. තේරුම් අරගෙන බෙහෙත ගැනීම ඊටත් වැඩිය අමාරු එකක්. ඒ ඔක්කොටම කලින් මේ අය ඇහැරෙයිද මා කියන එක අහන්න. එහෙ ඒ සිතිවිල්ලත් එක්ක උන්වහන්සේ අධෛර්යයටපත් වුණා කියලා කියනවා. එහෙම හිතනකොට ඕනම කෙනෙකු අධෛර්යයටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේට මහා බ්‍රහ්ම මේ ආරාධනා කළා කියා කතන්දරවල කියනවා. ඔබ වහන්සේ එහෙම තීරණයකට එන්න එපා. මේ ලෝකේ මේ ප්‍රශ්නය පිළිබඳ සංවේදී වුණු. මේ ප්‍රශ්නය යම් තරමකට හේතු ගත්ත, තේරුම් ගත්ත. මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන ජන්මෙන් ජන්මයට ආත්මෙන් ආත්මයට භවයෙන් භවයට ජාතියෙන් ජාතියට ද්වේෂණය කර නැත්නම් සිටිනවා මේ තුන් ලෝකයේ සබහන්තිම මදාරියටපත් වුණොත් ඒ ඇත්තන්ට යන්නේ නමක් නැහැ. මත් නිසාද Tamanටම මේ වෙදකම හොයාගන්න තරම් හැකියාවක් කාටවත් නැහැ. ඉතනත් උන්වහන්සේ ලෝකේ දිහා බැලුවා. බැලුවහම උන්වහන්සේ දැක්කා උදාර මුලින් තීරණයකට ආවේ බලන්නේ නැතුව බුදු ආවර්තනේ ඊපස්සේ උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා කියලා කියනවා. බැලුවට පස්සේ උන්වහන්සේ දැක්කා ඔව් විනීය ජනයන් සිටිනවා. විනීය ජනයන් කියන්නේ ජනයන් කියන්නේ මිනිස්සු කියන එකනේ. ජනතාව. මිනිස්සු විතරක් නෙමෙයි කියන්නේ. දෙවියනුත් ජනතාව, දේව ජනතාව, බ්‍රහ්ම ජනතාව, මනුෂ්‍ය ජනතාව. එතකොට මේ මේ කවුරුත් ජනතාව අතර සිටිනවා සුව විය හැකි අය විනීය ජනතාව බෙහෙත් ගන්නට පුළුවන් අය ප්‍රතිකාර ගන්නට සුදුසු අය කිසියම් වෛද්‍ය උපදේශයක් දුන්නොත් ඒ උපදේශයට අනුව කටයුතු කරන්න පුළුවන් අය ඉන්නවා හැමෝටම බෑ විවිධ හේතු නිසා හැමෝටම බෑ තමන්ගේ පුරුදු අතාරින්න බෑ සමහර අයට කොපමණ ලෙඩ තුනක් කොපමණ දුෂ්කර වුණත්, ලිලේ කොච්චර භයානක වුණත්, ප්‍රබල පුරුදු අතාරින්න හැමෝටම බෑ. ඕනේ කමක් නැහැ. සමහර ඇත්තන්ට වෙලාවක් නැහැ. විශ්වාසයක් නැහැ. විවිධ හේතු නිසා හැමදෙනාම සුදුස්සන් නෙමෙයි. ඒක හැමෝටම සුදුස්සන් වෙන්න පුළුවන්. හැබැයි සුදුස්සන් වෙලා නැහැ හැමෝම. නමුත් බෙහෙත් ගන්ට සුදුසු වූ අය සිටිනවා කියලා උන්වහන්සේ දැක්කා. විනීය ජනතාව. විනීය ජනයා. උන්වහන්සේ එතකොට මුලින්ම ගන්ට උන්වහන්සේට සිහිපත් වුණේ උන්වහන්සේගේ ගුරුවරුන්. සම්බුද්ධත්වයේ ලබා ගන්නට කලින් අර විවිධ වෛද්‍යවරුන් මුල්හි ප්‍රතිකාර ක්‍රම ඇදෑරුවනේ බෙහෙත් ගත්තනේ. ධ්‍යාන බෙහෙත ගත්තා. රූප ධ්‍යාන බෙහෙත ගත්තා. අරූප ධ්‍යාන බෙහෙත ගත්තා. ඉතින් මේ එක බෙහෙතකින්වත් ලෙඩේ දික්තාවට සුවුනේ නැහැ. සම සමනේ වුණා විතරයි. සමතේකටපත් වුණා විතරයි. ඒ නිසා තමයි ওই ධ්‍යාන රූප වේවා අරූප වේවා සමත භාවනාව කියලා කියන්නේ. එයින් මේ සාංශාරික රෝගය සමතේකටපත් වෙනවා. තමන්ගේ කෝපය සමතේකටපත් කරගන්න පුළුවන්. බය සමතේකටපත් කරගන්න පුළුවන්. සමනය කරගන්න පුළුවන්. සුව වීමයි සමනය වීමයි දෙකක්. සුව වෙන්නේ සමනය වෙනවා. ඒ දෙහෙතේ තියෙන ඒ මාත්‍රාවේ උග්‍රතාවයට සමනය වෙන. ඒතර පළවෙනි ධානයේට සමනය වෙන මට්ටමක් ඇති. ඊට වැඩිය ඒ ධ්‍යාන ඖෂධය තව සැර කරලා ගත්තොත් තව දෙගුණයක් කරලා ගත්තොත් දෙවෙනි ධ්‍යානෙදී ඊට වැඩිය සමනය වෙයි. තුන් ගුණයක් කරලා ගත්තොත් ඊටත් වැඩිය සමනය වෙයි. හරියට වේදනානාශක වගේ, නිර්වින්දන වගේ ඒවා වැඩි කරොත් මේ මාත්‍රාව ඒ ප්‍රමාණයට අපේ වේදනා නැති වෙලා යනවා. ඒ වෙනුවට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් එහෙම කරයි ඊළඟට අරූප මාත්‍රාත් ගන්න පුළුවන්. හතරක්. අතයි. එතකොට එයින් ඉවරයි. ඔය සමතය සමනය කරන්න පුළුවන් උපරිම සීමාව අටවෙනි සීමාව. ඉන් එහාට නෑ. එතකොට මේ හැබැයි අටම උන්වහන්සේ තිබුණ කරා බෝධිසත්වවදීදී. මේ මාත්‍රා අටම ගත්තා. පළවෙනි මාත්‍රාව අරන් බැලුවා. ඇහෙන්ද සමනය වුණා. නමුත් තාම ප්‍රශ්නේ තියෙනවා ඉතිරි වෙලා. දෙවෙනි මාත්‍රාවත් අරන් බැලුවා දෙවෙනි ධ්‍යානය. ඉතින් එහෙම එහෙම අටවෙනි දැන්තම ගියා ওই ගුරුවරුන් දෙතුන් දිනක් ළඟටම ගියා කියනවනේ සමත ඖෂධය ගන්නට. රාම පුත්‍ර උද්දක, බද්දක, ආලාර, ආලාම. ඉතින් මේ සමත් විවිධ පොත්වල තවත් නම් කියවෙනවා. ඉතින් මේ මේ හැම තැනකම මේ ලෙඩේ නිත්‍යාවට සුව වෙන්නේ නැහැ. ලෙඩේ ඉතිරි වෙනවා. මේ හැම සුවයක් තුළම පැහැදිලි රෝග ලක්ෂණේ උන්වහන්සේ දැක්කා. මූලික රෝග ලක්ෂණේ එහෙම්මම තියෙනවා. හැබැයි අනිත් රෝග ලක්ෂණ එකක්වත් නැහැ. ඒ නිසා තමයි හැමෝ හැම දිනාම සිටුවේ ඒ තමයි එකම බෙහෙත. සමතේ සහ ධානයේ තමයි එකම බෙහෙත. වෙන බෙහෙත් නැහැ. මොකද තරහ එන්නේ නැහැ. ධානයක ඉන්නකොට සමාධියක ඉන්නකොට තරහ එන්නේ නැහැ. ඒක ඉතින් හැමදෙනාම අත්දකින්න ඇතිනේ. ඒ වෙලාවට තරහ එන්නේ. ඒ ප්‍රමාණයට සමාධියේ ප්‍රමාණයට සමාධි මාත්‍රාවේ ප්‍රමාණයට තරහ එන්නේ. ඒ වෙලාවට රේඩියෝ එක අහන්න ඕනේ, ටෙලිවිෂන් එක බලන්න ඕනේ, කෑමේ ලුණු තිබ්බත් එකයි, ලුණු නැටත් එකයි, වැඩි වුණත් එකයි, සීනි ඒකේ තිබ්බත් එකයි ඒක ප්‍රශ්න නෙමෙයි. ඒ ඔක්කොම දිහා බොහොම සැහැල්ලුවෙන් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් සමාධි හිතකට. එකක් නෙමෙයි. බැන්නත් එකයි නොබැන්නත් එකයි වර්ණනා කළත් එකයි නොකළත් එකයි ඒවත් ගැටලු නෙමෙයි. එතකොට මේ ප්‍රමාණයට එනකොට අර බාහිර වශයෙන් දඟලපු රෝග ලක්ෂණ ටික මිනිහෙකුට එක විදිහට ඉන්න නොදී දැන් බොහොම ලොකු ලෙඩක් හැදුනහම එක විදිහට ඉන්න බෑනේ ඒ පැත්තට දඟලනවා මේ පැත්තට දඟලනවා කෑ ගහනවා විලාප කියනවා ඇඳිරි ගන්නවා දැන් ඒ ටික ඔක්කොම නැති වෙලා යනවා. මිනිස්සේ කොහොම සම්තුන් වෙනවා. සමනේ කියන්නේ ඒක. සමතේකටපත් වෙන. දැන් කිසි කෑ ගැහිල්ලක්, කෙඳිරිල්ලක්, උද්ඝෝෂණයක්, විලාප කීමක්, කම් කෙඳිරි ගෑමක්, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, ඒ කිසි එකක් නැහැ ධ්‍යානයක සමාධියක ඉන්නකොට. එයා ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, කතා කරමින් හිටියත් සමාධියක නම් ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ওই ප්‍රශ්නේ එකක්වත් නැහැ. එතකොට ඒ නිසා හැමදෙනාම සිතුවා ඒ කියන්නේ ධ්‍යානයේ ඉන්න අයත් සිතුවා නැති අයත් සිතුවා මේ තමයි බෙහෙත. මේ බෙහෙත ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්න බෑනේ කිසි ප්‍රශ්නයක්. අන්තිම හරි සතුටයි. දැන් ලොකු ලෙඩක් තියෙන වේදනාවක් තියලා ඉන්න බැරි කෙනෙක් ලොකු වේදනාවක් කියලා ගත්තාම අර වේදනාව දැනෙන්නෙම නෑනේ. ලොකු සතුටක් එතකොට. අවුරුදු ගාණක් වේදනාවකින් හිටිය කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයකට, ඒ අමාරුවකට, ඉසේ රදයකට, කොන්ද අමාරුවකට, ඉඳන් ඉස්සලා අමාරුවකට හිටපු කෙනෙක් වේදනානාශකයක් ගත්තොත් එහෙම පළවෙනි වතාවට පුදුම සතුටක් දැනෙනවා හිතට. සතුටක් දැනෙනවා ප්‍රීතිය, හිතට සතුටක් දැනෙනවා ඔය ප්‍රීති සුඛ කියන ඒවා. ඔය ධානාංගවල කියන කාරණා දැනෙනවා. වේදනානාශකත් එක්ක. ඉතින් ඉතින් මේ ඇත්තන් ওই සමාධියේ ඉන්න ඇත්තන් මුලදී හරි සතුටකින් ඉන්නේ. ඊට පස්සේ ටික ටික එහාට යනකොට සතුටත් අතහැරිලා උපේක්ෂාවට එනවා. එහෙම ඒ මට්ටමේ ඉන්නකොට Tamanට දැනෙන්නේ නැහැ. අනිත් අයට කොහොමත් හිතාගන්නත් බැහැ. මේ මිනිස්යා ලෙඩෙක් කියලා. මිනිස්සෙක් කියලා, දෙවි කෙනෙක් කියලා, බක්මී කියලා කවුරුන් හෝ ලෙඩෙක් කියලා හිතෙන්නේ කිසිම ලෙඩක් ගැන දැන් කෑ ගහන්නේ වේදනාවක් ගැන කෑ ගහන්නේ ලෙඩක් තියෙනවා නම් කියන්න දෙපයි නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා හැමදෙනාම සිතුවා ඒ තමයි පූර්ණ නිරෝගීතාවය නිසා ඒකව මොක්ෂය කියලා. සියලුම ප්‍රශ්න වලින් මිදුණා කියන එක මොක්ෂය කියන්නේ. ඒ සියලුම ප්‍රශ්න වලින් නිදහස් වුණා. මොක්ෂය. හැබැයි බෝධිසත්ව මනස සම්බුදු සිත නෙමෙයි, සම්බුදු මනස නෙමෙයි, බෝධිසත්ව මනස. මේ තනට ඇවිල්ලා ওই ධ්‍යාන, රූප ධ්‍යාන, අරූප ධ්‍යාන, ඒ උපරිම මාත්‍රාවෙන් අරගෙන ඔය කෑ ගහපු, කෙඳිරි ගහපු ඔක්කොම රෝග ලක්ෂණ සමනය වුණ ඊට පස්සෙත් උන්වහන්සේ දැක්කා මූලික රෝග ලක්ෂණය තාම ඉතිරි වෙලා තියෙනවා. එය නැති වුණේ නැහැ. ඒ තාම තියෙනවා. මොකද්ද? මදිකම. කව ඕනේ කියන එක. ඒ තමයි මූලිකම රෝග ලක්ෂණය. අනිත් ඒවා ඒ නිසා හැදෙන අතුරු රෝග ලක්ෂණ. තරහ කියන එක අතුරු රෝග ලක්ෂණය. බය අතුරු රෝග ලක්ෂණයක්. මූලිකම රෝග ලක්ෂණය තමයි අතෘප්තිය. එතන මේ අතෘප්තිය කියන්නේ රෝග ලක්ෂණයක් කියන එක හඳුනාගන්න අමාරුයි. තරහ කියන එක වැරදි කියන එක ලෝකෙම කියනවා. කවුරුවත් කියන්නේ තරහ හරි කියලා. කවුද කියන්නේ තරහ හරි කියලා. කිසිම ආගමක කියන්නේ තරහ හරි කියලා. ප්‍රසිද්ධිය කියන්නේ අප්‍රසිද්ධිය කියනවත් දන්නේ ප්‍රසිද්ධිය කියන්නේ තරහ හරි කියලා. ආගම් නැති වුණා. විද්‍යාව කියන්නේත් නැහැ තරහ හරි කියලා. ආගම් විද්‍යා මේවා ඔක්කොම නැති වුණත් ලෝකේ පොදු මතය මොකද්ද? සම්මුතිය මොකද්ද? තරහ වැරදි. තරහ නිසා මිනිස්සු වැරදි කරනවා. එතන මේ තරහට මේ ද්වේෂය වගේ කාරණයක් එන්නවත්නි දේශය වගේ කාරණයක් ලෙඩක් කියන එක සමස්ත ලෝකයේම පිළිගැනීම. මේ නිරෝගීකමේ ලක්ෂණයක් විදිහට කවුරුවත් කියන්නේ ඈත් ඒ වගේ. පොඩි දෙයකට බය වෙනවා නම්, ඈත් වෙනවා නම්, තැති ගන්නවා නම්, සැලෙනවා නම් ඉතින් කොහොමද අපි කියන්නේ අනිරෝගී කියලා. මේවා ලෝක පිළිගත්ත දේවල්. මේවා අවබෝධ කරගන්න අන්තිම භාවනා කරන්න ඕනේ හැබැයි අතෘප්තිය කියන දේ අතෘප්තිය එය රෝගයක්ය නැතිනම් රෝග ලක්ෂණයක්ය කියා දකින්න නම් බොහොම සිලුම් නුවණක් තියෙන්න ඕනේ. බොහොම මුවහත් මනසක් තියෙන්න ඕනේ. මක්නිසාද නැතිනම් මේ අතෘප්තිය කියන එක අපි හිතනවා නැතිනම් කෙනෙක් හිතනවා අතෘප්තිය යනු නිරෝගී හිතක ලක්ෂණයක්. තව මදි කියන එක. තව ඕන කියන එක. මේ තියෙන ටික මදි. ඉතින් ඒ ඒ අතෘප්තිය ඕන පැත්තකින් යන්න පුළුවන්. තව ධ්‍යාන මදි, සමාධිය මදි. ඒතර ඒත් අතෘප්තිය. තව හිත එකඟ වුණා මදි. මදි මදි මදි. ඉතින් ඕන එකක් එක්ක එන්න පුළුවන්. තව සල්ලි හම්බ කරා මදි, ඉගෙන ගත්තා මදි. තව යාළුවෝ අඳුනා ගත්තමදි, ඇවිද්දාමදි, තව කෑම කෑවමදි ඕනම දෙයක් එක්ක මේ මදි කමෙන් පුළුවන්. ඒතර මේ මොනවද මදි කියන එක නෙමෙයි වැදගත්. මදිද? එහෙමනම් තාම සුවපත් නැහැ. මොනවා හරි මදි කියා හිතෙනවා නම් ඒ හිත නිරෝගී හිතක් නෙමෙයි. ඒතර මේ කාරණේ තමයි බෝධිසත්වයන් වහන්සේ දැක්ක එතකොට මොන ධානයට කියක් මේ අතෘප්තිය ඉතිරි වෙනවා. බොහොම යටින් ඒක තේන මට්ටමේ නෙමෙයි මතු පිට තියෙන එක්ක ප්‍රීතිය එක්ක සතුට එක්ක උපේක්ෂාව උඩින් තියෙන. හැබැයි යටින් තියෙනවා අතෘප්තිය, තණ්හාව යටින් යනවා. ඒ නැති වෙලා නැහැ. දැන් මේ විදිහට ඉතින් ඒ ගුරුවරුන් ළඟ හිටලා අපි දන්න විදිහට ඉතින් එතනින් ඇවිල්ලා උන්වහන්සේ අනේ ඊට පස්සේ උන්වහන්සේට මතක් වුණා අනේ මේ ගුරුවරුන්ට මේ අය ඉන්නේ භවආග්‍රේ භවආග්‍රේ කියලා කියන්නේ මේ භවයේ අගටම ගිහිල්ලා ඒක එක අඩියක් ඉස්සරහට තියාගන්න පුළුවන් නම් භවයේ අගට පුළුවන් ඒ ගුරුවරුන්ට මේ මේ අය ඉන්නේ මේ නේම සංඥා නා සංඥා වගේ ධ්‍යාන වලට කියන්නේ සමාපත්තිය වලට භවආග්‍ර කියලා භවයේ අගටම ගිහිල්ලා හැබැයි තාම ඉන්නේ භවයේ භවය අතහැරලා නැහැ. ওই මොන ධ්‍යානෙක, මොන සමාපත්තියක, මොන සමාධියක කොපමණ ගැඹුරින් මේ මාත්‍රා අරගෙන නිර්වින්දනය කරගෙන හිටියත් භවයේම කොටසක් තමයි. ඒ කියන්නේ හරියට නිදාගෙන හිටිය කියන්නේ. ඒක ඉන්නේ භවයේ. නිදාගෙන ඉන්නකොට කෙනෙක් භව නිරෝධ කළා නැහැ. භවයේ ඉන්නේ. ඒකේවා කියේ. මේ ඇත්තන් ඉන්නේ භවාග්‍රේ. පුංචි තල්ලුවක් දුන්නොත් භවය අතාරින්න පුළුවන්. ඒතර ඒක පුත වේදීත්වයත් එක්ක උන්වහන්සේට එන්න ඇත්තේ සිටිවිල්ල. නැත්නම් ඉස්සෙල්ලා මේ ගුරුවරුන් මතක් වෙන්න ඕනේ නැහැ. ඉතින් උන්වහන්සේ බැලුවාම මේ ඇත්තෝ නෑ දැන් මෙතන. මනුස්ස ලෝකේ නෑ ඉන්නේ කරුමයකට. වාසනාවකට මේ කරුමයකට මේ ඇත්තන් ඉන්නේ අරූප භක්ම ලෝකවල. එතකොට අරූප භක්ම ලෝක කියන්නේ ලේසියෙන් පැහැරවන්න පුළුවන් තැන නෙමෙයි. ඉතින් ඊට පස්සේ උනාසේ පසුතැවුන්නේ නැහැ, කනගාටුුන්නේ නැහැ. ඒ ගැන කනගාටු වෙන්න ගියේ නැහැ, පසුතැවෙන්න ගියේ නැහැ. අනුකම්පා කරන්න ගියේ නැහැ. ඒව වැඩක් නැහැ. ඒක නෙමෙයි කරන්න දෙයක් තියෙනවා නම් කරනවා පුළුවන් නම්. ඉතින් ඒ අවස්ථාව නැත්තම් ඉතර ඊළඟට කවුද? ඒකට බලන්න ඊළඟට උන්වහන්සේට මතක් වුණේ සිහිපත් උනේ පස්තර තාපසයන්. ඒත් බලන්න බුදු මනසක තියෙන නිහිත ඇඟීම ඒත් මතක් වෙන්න ඇත්තේ කෘතඥතාවයේ මුල් කරගෙන. කෘතවේදීතාවයෙන් අනේ මාව දාලා ගියා. ඇත්ත බුදුරජාණන් වහන්සේව දාලා ගියා. බුද්ධත්වයන් වහන්සේ අතහැරලා ගියා. කවදාවත් බුදු වෙන්න බෑ. මෙහෙම නාලා කාලා කොහොමද බුදු වෙන්නේ? නාන්න නැතුව, කන්නේ නැතුව ඉන්න ඕනේ. ඒත් ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා Tamange ශාස්ත්‍රයට අනුව තිර අනාරකි කියු කොණ්ඩඤ්ඤ තාපසතුමා තවා තමන්ගේ ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය දැනුම අතහැරියා අර සංස්කෘතික බලපෑමට බලන්න කොණ්ඩඤ්ඤ තාපසතුමා කියන්නේ එකල ඉන්දියාවේ සිටිය අති දක්ෂ අද්විතීය ශාස්ත්‍රඥයෙක්. එතකොට ඒ ශාස්ත්‍රයක් ඒක ගුප්ත විද්‍යාවේ ශාස්ත්‍රයක්. එතකොට ඒ ශාස්ත්‍රයෙන් පරතරයට ගිය කෙනෙක් කොණ්ඩඤ්ඤ. එතුමා හැබැයි මේ Tamange ශාස්ත්‍රීය දැනුම පැත්තකට කළා අර මිත්‍යාවට යට වුණා. එකල තිබිච්ච මිත්‍යාවට. ඉතින් නමුත් උන්වහන්සේ බැලුවා මේ ඇත්ත මේ ඇත්ත සුදුස්සයි. මේ ඇත්තන්ට මේ බෙහෙත කිව්වොත් තමයි. ඒතර බුද්ධත්වයේ ලබාගෙන උන්වහන්සේ කරා ප්‍රකාශයක්. ලෝකයටම උන්වහන්සේ නිවේදනයක් කළා. මුළු තුන් ලෝකෙට මොකද්ද නිවේදනය? අමරණීයත්වයේ ద్వාරය මම විවර කළෙමි. කං ඇත්තෝ අසත්වා එච්චරයි කිව්වේ අමරණීයත්වයේ ద్వාරය මම විවර කෙලිමි කම් ඇත්තෝ අසත්වා කියන හැමෝටම මේක ඇහෙන්නේ නැහැ හැමෝටම මේ පණිවිඩය අත්හන්නක් නැහැ කිසිම පණිවිඩයක් හැමෝටම ග්‍රහණය වෙන්නේ නැහැ. තම තමන්ගේ ලෝකවල ඉන්නකොට මොනවත් ඇහෙන්නේ නැහැ. අහගෙන ඉන්නවා වගේ කියා හිතුවත් අප හිතුවත් මම ඉන්නේ අහගෙන කියා අහගෙන නෙමෙයි ඉන්නේ. අහගෙන ඉන්නවා කියා හිතන බොහෝ දෙනෙකුට ඇහෙන්නේ නැහැ. ඉතින් අහගෙන ඉන්නවා කියලා හිතන. නමුත් අහගෙන ඉන්න ඉන්නවා කියලා හිතන්නේවත් නැති, අහන්න ඕනේ කියලා හිතන්නේවත් නැති අයට කොහොමත් ඇහෙන්නේ. ඒ නිසා බොහොම ටික දෙනෙකුටයි මේ පණිවිඩය ඇහෙන්නේ. ඉතින් අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ මේ විශ්ව ප්‍රකාශය නිවේදනය තුන් ලෝකයටම කළා. අමරණීයත්වයේ දොරටුව විවර කළෙමි. කන් ඇත්තෝ අසක් කාට හරි අවශ්‍ය නම් ඒ දොරෙන් ඇතුල් වෙන්න එන්න මම ඒ ක්‍රමේ කියන්නම්. අවශ්‍ය නම් අහන්න ඇවිත්. කල්යාණ මිත්‍රවරුනි මේ දුකත් එක්ක අපි හැමදාම මැරෙනවා. මෙරි මෙරි උපදිනවා. මැරෙන්නේ දුකින්, උපදින්නේ දුකින්. මේ සංසාරේ එක එක එක අවස්ථාවක නෙමෙයි. මේක එකපාරක් වෙලා නවතිනවා නම් හොඳ එකපාරක් නෙමෙයි. මැරෙන්නේ දුකින් අපි උපදින්නේ දුකින් ඒ නිසා තමයි ජාතිය දුකයි මරණය දුකයි කියලා කියන්නේ. ওই දෙකෙන් එකක්වත් සැපයි කියන්න බෑ. තමාට දරුවෙක් උපදින එක අම්මා තාත්තට සැපක් වෙන්න පුළුවන්. හැබැයි දරුවට සැපදින කෙනාට සැපක්ද? මැරෙන කෙනාට සැපක්ද නැහැ. එතකොට මේ දුකත් එක්ක උපදිනවා දුකත් එක්ක මැරෙනවා දුකත් එක්ක උපදින හැම කෙනාටම දුකත් එක්ක ජීවත් වෙනවා දුකත් සමග මැරෙන හැම කෙනාම දුකත් සමග උපදිනවා මේ ධම්මල මේ රවුම මේ දාමය අපි යනවා සම්පූර්ණ කර කර එතකොට මේ සම්මුති මරණයයි සම්මුති උත්පත්තියයි කියනවා. දැන් අපි ඉපදුනා තාම මැරිලා නැහැ මෙතන ඉන්න අපි කවුරුවත්. හැබැයි අපි හැමෝම ඉපදිලා ඉවරයි. දවසක මැරෙයි. දවසක අපි ඉපදුනා දවසක මැරෙයි. ඒ දෙක අතර බලන්ට කී වාරයක් නම් දුකක් නිසා දුක නිසා අපි මෙරි මෙරි ඉපදුනාද? අමතක අමතක වෙලා යන බොහෝම ඉක්මනට අපේ දුක අමතක වෙනවා. බොහෝම ඉක්මනට මනස මනස තුල තිබෙනවා ස්වයන් ආරක්ෂණ ක්‍රමයක්. දුක අමතක කළා ගන්න. ඒව මතක තියාගෙන ඉන්න ගියොත් එහෙම ජීවත් වෙන්න බෑ කියලා මනස හිතන. ඒ නිසා ලස්සන ලස්සන බලාපොරොත්තු හදාගෙන අතීත දුක් අමතක කළා දාන්න. එතන ලස්සන බලාපොරොත්තු වලින් නිර්මාණය කරගත්ත කිහින ලෝකයක් ඇතුලේ ඉන්නකොට ඒ ඉන්න මොහොතට බලගින්න දැනෙන්නේ ඒ ඉන්න මොහොතේ ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ බලන්න ලස්සන ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් තුල ජීවත් වෙනකොට බල බැලුවාම නෙමෙයි බැලුවට හරියන්නේ නැහැ හැබැයි චිත්‍රපටිය තුල අපි ජීවත් වෙන්න ඕනේ ගිහිල්ලා ඒ චරිතත් එක්ක බද්ධ වෙලා ඒ චරිතවලට අප ආවේශ වෙලා ඉන්නකොට ඒ මිනිත්තු 10ට 15ට 20ට 30ට 40ට බඩගින්න දැනෙනවද නැහැ. කන්ට නැහැ කියන්නකෝ. බඩගින්නක් තියෙනවා නමුත් කන්ට දෙයක්වත් නැහැ. ඒක ප්‍රශ්න දෙකන්නේ. ඒකක්වත් දැනෙන්නේ නැහැ මේ වෙලාවට. මේ ලක්ෂණ කතන්දරයක් ඇතුලේ ජීවත් වෙන වෙලාවේ බඩගින්න දැනෙන්නේ නැහැ. බඩගින්නට කන්න දෙයක් නැතත් ඒ දරිද්‍රතාවය දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ යන දුප්පත් කෙනෙක් නෙමෙයි. ඇත්තටම දුප්පත් උනත් ඇත්තටම දිලිඳු කෙනෙක් උනත් අර කතන්දර ඇතුලේ ඉන්න වෙලාවේ එයා කොහොතතුත් නැහැ දුක්තුත් නැහැ. ඒ ඒ පෝසත් දුප්පත් එකම යාට මතක නැහැ. ඉතින් එය ඒ මනස හදාගන්න උපක්‍රමයක්. ලෙඩේ සනීප කරගන්නවා වෙනුවට වේදනානාස්ක ගන්ත මනස හැමදේ වේදනානාසික එක වේදනානාසිකකින් තව වේදනානාසිකයකට එක නිර්වින්දනයකින් තව නිර්වින්දනයකට භවයෙන් භවයට මනස යනවා එතකොට මේ බලන්න කී වාරයක් නම් දුක නිසා අපි මෙරි මෙරි උපදින්නත් මරුණා විතරක් නෙමෙයි මෙරි මෙරි උපදින්නත් මතක් කරගන්න මතක් කරගන්න ඒ මතක් කරගත යුතු දෙයක් දුක කියන්නේ අමතක කරලා දාන්න තියෙන දෙයක් නෙමෙයි මතක් කරලා අවබෝධ කරගන්න. විනිශ්චය තියෙන දේකුත් නෙමෙයි දුක කියන්නේ. අපි ඔය අන්ත දෙකට බොහෝම වේගයෙන් යනවා. එක්කෝ අපි දුක අමතක කරලා දානවා. එහෙම නැත්නම් නැවත නැවත විඳිනවා දුක. මතක් කර කර විඳිනවා. මතක් කර කර විඳීම එකාන්තයක් සම්පූර්ණයෙන් අමතක කර දැමීම තවත් අන්තයක්. එතකොට මේ අන්ත දෙක නෙමෙයි විසඳුම තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ අන්ත දෙකට නෙමෙයි. දුක අමතක කරන්නටත් එපා, මතක් කර කර විඳින්නටත් එපා. හොයාගන්න තුන්වෙනි ක්‍රමයක්. තුන්වෙනි මාර්ගයක්. දෙවන පිළිවෙතක්. දුක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන දුක නැති කරගන්න. ඒ සඳහා දුක මතක් කරගන්න ඕනේ. මේ මතක් කරගෙන නිදින්ට යන පැත්තට යන්න එපා. අමතක කරන තැනින් එන්න මතක් කරගන්න තැනට හැබැයි මතක් කරගන්න තැනින් නතර වෙන්න පුරුදු වෙන්න ආපහු විඳින්න යන තැනට ඒ අන්තයට යන්න නැතු. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. දුක අමතක කළා දාලා ජොලියේ ඉන්න පුළුවන් ඒ කාම සුඛාලිකාමියෝ. මේ බොහොමතාවකාලිකයි. මොන විදිහේ සැප තිබුණත් මොන විදිහේ තනසිල්ලක් ජීවිතේ තිබ්බත් ඒ ඔක්කොම අමතක කරලා අර බිඳපු දුක් මතක් කර කර ඒ දුක් ඇතුලේ නැවත නැවත ජීවත් වෙන්නත් පුළුවන් කෙනෙකුට. ඒ තමයි අත්ති කියලා මතාවය. ඒතර ওই දෙකෙන්ම විසඳීමක් නැහැ. ඒ වෙනුවට දුක මතක් කරගන්න, සිහිපත් කරගන්න හැබැයි ඉඳ දෙන්න එපා. නැවත ඔබ දුක් විඳින අයෙකු බවට පත් කරන්නට කිසිම අතීත මතකයකට ඉඩ දෙන්න එපා. ඒ අයිතිය ඔබට තියෙනවා. ඒ පරම අයිතියේ සුද්ධ වූ අයිතිය තියෙනවා. ඒ පරම වූ සුද්ධ වූ අයිතිය. මොකද්ද? දුක් නොවිඳ සිටීමේ අයිතිය ඔබට තියෙනවා. අමතක කරන්න එපා ඒ අයිතිය ඔබට තියෙන බව. මොනම සිටිවිල්ලකටවත් ඉඩ දෙන්න එපා ඔබ දුක් මිදින්නෙකු බවට පත් කරන්න. හැම සිටිවිල්ලකටම කියන්න උඩට තිබෙනවා පරම වූ අයිතියක්. පරම අයිතියක් කියන්නේ ඒ ඒක වෙන කාටවත් අයිති කරගන්න බෑ. ඔබට විතරයි ඒ අයිතිය තියෙන්නේ ඔබ පිළිබඳ. පරම අයිතිය කියන්නේ ඒයි. වෙන කාටවත් අයිතියක් නෑ. ඒ ඔබට තියෙන අයිතියක්. සුද්ධ වූ අයිතියක් කියන්නේ ඊට ඉහළ ආයි තවත් අයිතිවාසිකම් ඔය දේවල් වලට තියෙන අයිතිවාසිකම් මුදල් වලට තියෙන අයිතිවාසිකම් ඒවා සුද්ධ වූ අයිති නෙමෙයි ඒවා අයිතිවාසිකම් තමයි මේ මෙපමණ ඉහළ අයිතියක් තවත් නැහැ මොකද්ද ඔබ තමන් දුකටපත් කරගන්නේ නැතුව ඉන්න තියෙන අයිති ඒක අයිතිවාසිකමක් හොඳට මතක තියාගන්න ඒ අයිතිවාසිකමක් හැම ජීවත් වෙන මිනිස්සෙකුටම තියෙන අයිතිවාසිකම්. හරියට හුස්ම ගන්න අයිතියක් තියෙනා වගේ ඊටත් වැඩි අයිතියක් තියෙනවා. හුස්ම ගන්නට තියෙන අයිතියටත් වැඩි අයිතියක් තියෙනවා දුකක් නැතුව ජීවත් වෙන්න. හැබැයි මොකද්ද මෝඩකමක අපි එහෙම අයිතිවාසිකම් කියන ඇත්තන් බව අපි මමතක කරලා දාලා පරණ කතිකබල් පිලුණු වුණු ඉදුල්ලුණු මතකයන්ට ඉඩ දෙනවා ඔබ වෙහෙසටපත් කරන්න දුකටපත් කරන්න ශෝකයටපත් කරන්න අඬවන්නට කඳුළු සලවන්න ඉඩ දෙනවා. ඇයි අපි එතන අයිතිවාසිකම් ගැන කතා කරන්නේ? අපි හැම තැනකම අයිතිවාසිකම් ගැන කතා කරනවා, කෑ ගහනවා, මේවා කිය අයිතිවාසිකම්. ඒ ඉතිරිලි ඉස්සරහා අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ ඇයි මතකයේ ඉදිරියේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ ඇයි ඒව ඉදිරියේ අපි කිසිම අයිතිවාසිකමක් නැති පීඩිතයන් බවට පත් වෙන්නේ. එතන තමයි සැබෑ පීඩිතයා සිටින්නේ. ඔය අනිත් අය ඉදිරියේ නෙමෙයි ඒක ඉච්චර වැදගත් නැහැ. සැබෑම පීඩිතයා සිටින්නේ තමන්ගේම සිටිවිලි ඉදිරියේ. සැබෑම පෑගුණු ජනතාව හිතින්නේ Tamanගෙම සිටිවිලි. සිටිවිලි විසින් පාගල දාපු. සිටිවිලි විසින් පීඩණයටපත් කළ. සිටිවිලි විසින් Tamanගේ උරුමයන් අයිතිවාසිකම් අහිමි කරපු. තැනක තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි ඒ ගැන අපි දැනුවත් වෙන්නේ නැත්තේ? ඉතින් එහෙම එහෙම ඉඳගෙන අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. ඒ නිසා දැනුවත් වෙන්න. ඒතර කළ යුතු කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි සිහින දැකීම අතාරින්ට. ලක්ෂණ හීන හදාගෙන ජීවත් වෙමින් ලෙඩ සමීප කරගන්න බෑ. ඒ නිසා ලෙඩේට අවදි වෙන්න. එකක් හැබැයි ඉඩ දෙන්න එපා ඔබ උද්දකටපත් කරන්න. ඒ අයිතිය තියාගන්න. ඒ අයිතිය අහිමි කරගන්න එපා, අත්හරින්න එපා. අත්හරින්න නෑ ඒ අයිතිය. නමුත් අමතක කරන්න පුළුවන්. අමතක කරන්න එපා. ඒ විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ ජීවිතේ මතුවෙන මතුවෙන ගැටලුව තේරුම් ගන්නට උත්සාහ කරමින් ඒ ගැටලුත් එක්ක සැහැල්ලුවෙන්ද සැලසිල්ලෙන්ද විසඳුම් හොයන්නට කරන වෑයමකටයි භාවනාව කියන්නේ. එතකොට මුලින් කීවා මේ දහම කියන්නේ වෛද්‍ය විද්‍යාවට ආධ්‍යාත්මික වෛද්‍ය විද්‍යාවට තමයි දහම කියන්නේ. එතකොට මේ බෙහෙත ගැනීමට තමයි භාවනාව කියන්නේ. මේ එතකොට මේ දෙක එකට සම්බන්ධයි. වෙදකමයි ඊළඟට ප්‍රතිකාරයයි. දැන් අපි වෙදකම් කද්දි කියලා දැනගන්න ඕනේ. ඊළඟට ඒක ගන්න ඕනේ. මොකද්ද ගන්න ඕනේ කියලා දන්නේ නැතුව මොකක් හරි ගත්තත් වෙන්නේ සනීප වෙන්නේ නැහැ. මුල සිට අගටම වෙදකම ඉගෙන ගත්තත් එක පෙත්තක්වත් අපි ගත්තේ නැත්නම් ඒත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඒ නිසා න්‍යායයි භාවිතයයි සමබර වෙන්නට ඕනේ. න්‍යායයි භාවිතයයි දෙක සමබර වෙන්න ඕනේ. භාවිතයේ වැඩි වෙලා දැනුම අවශ්‍ය ප්‍රමාණයට නැති වුණොත් එතකොට මේ තියෙන බෙහෙත් ඔක්කොම කෙනෙක් ගන්න පුළුවන් ඕන බෙහෙතයි එපා බෙහෙතයි සමාර්ගයේ තරගෙන ඇති දැන් ඒක නවත්තලා ඊළඟ බෙහෙතට යන්න ඕනේ නමුත් තාම නවත්තලා නැහැ පළවෙනි බෙහෙතම ගන්නවා දෙකට එතකොටත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ ඊළඟට ඒක පළවෙනි බේත මොකද්ද? දෙවෙනි බේත මොකද්ද? තුන්වෙනි බේත මොකද්ද? ඒ ටික සියල්ලම කටපාඩමින් කියන්න පුළුවන්. නමුත් තාම පළවෙනි බේත ගන්නවත් පටන් ගන්න නැහැ. එතකොට මේ දෙදෙනාම සමබර වෙන්නට ඕනේ. න්‍යායයි භාවිතයයි දෙක සමබර කර ගැනීමේ කුසලතාවය අපි ඇති කරගන්න. ඒතරේ දෙකම වැදගත්. ඒ වැදගත්කමත් අවබෝධ කරගන්න. ඒක අපේ දැන් වැඩියෙන් තියෙන මොකන්ද කියලා දකින්න. බොහෝ විට අපි අන්තගාමී වෙලා තියෙන්නේ න්‍යායෙන් වෙන්න පුළුවන්. දැනුමින් වෙන්න පුළුවන්. භාවිතේ එච්චර නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් භාවිතේ වැඩි කරන්න. තම දැනුම වැඩි කරගෙන වැඩක් නැහැ එහෙමනම්. භාවිතේ වැඩි කරන්න. ඒතර භාවිතේ හුඟක් තියෙනවා නමුත් මොකක් වෙනවද? තව ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඒ පිළිබඳ අපිට නැත්තම් හරියමං අවබෝධයක්. එහෙමනම් ටිකක් තව අහගන්න එක හොඳයි. දන්න කෙනෙක්ගෙන් අත්දැකීම් තියෙන කෙනෙක් හොයාගෙන ටිකක් අහගන්න. අහගෙන මේ ක්‍රමවත් කරගන්න. කල්යාණ මිත්‍රවරුනි සිහියෙන් නොසිටින අවධානයෙන් නොසිටින ඔබ සමග ඔබ නොසිතින හැම මොහොතකම සිතිවිලි ඔබව වල්මත් කරනවා දෙයක් නෑ මගින් නොමගට යනවාමයි මේ සමබර නැති එක පැත්තක හුලං අඩු වාහනයක රෝදවල එක පැත්තක හුලං අඩු නම් සමබර නැත්තම් එය ඒ පැත්තට ඇදලා යනවා. කෙලින් ඒ වාහනේ යන්න බෑ. හරි අමාරුයි කෙලින් ගෙනියන්න. අවධානය නැති වෙච්ච හැම මොහොතකම බලන්න හුලං අඩු වෙච්ච පැත්තට. ඔහේ යනවා. ඒ පැත්තට යනවා, ඒ අන්තයට යනවා. ඉතින් මේ ඒක අවධානය ඊටාම වැදගත්. අවධානයේ සිහිය තියෙන කෙනෙකුට තමයි සමබර කරගන්න පුළුවන්. සිතිවිලි සමග සිතිවිලි වලට පුළුවන් සත්පරේකින් පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන් වල්මත් කරන්න. කොහේ හිටියද කොහොමද මේ කැලේට මං ඇතුල්ුනේ කියලා ආපු පාරවත් හොයාගන්න බැරි තරමට මහා කෙලෙස් වනාන්තරයක් ඇතුලේ ඇතුලට අරගෙන යන්න පුළුවන් එක තප්පරයකට මේ සිතිවිලි වල තප්පරයක් වැඩිත් එක්ක හැබැයි ආපහු එන්න නම් ලොකු කාලයක් යන්න පුළුවන් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි ඔබේ පරමායිතිය ඔබේ සුද්ධ වූ අයිතිය ඔබව රැක ගැනීම. ඒ අයිතිය අහිමි කරගන්න එපා. ඒ අයිතිය අමතක කරන්නටත් එපා. ඔබ දන්නවා නම් ඔබව රැකගන්නට ඔබට පුළුවන් අනිත් අයවත් රැකගන්න. හැබැයි ඔබ දන්නේ නැත්නම් ඔබව රැකගන්නට ඔබට අනිත් අයව රැකගන්න බෑ බොරු පොරොන්දු දෙන්න එපා. ඒ නිසා භාවිතය ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය න්‍යාය ගැනත් සැලකිලිමත් වෙමින් භාවනාව කියන්නේ නැවතත් කීවොත් ගැටලු සහිත ජීවිතය ගැටලු සහිත ජීවිතය ජීවිතය කියන්නේම ගැටලු ගොඩක් ගැටලු සහිත ජීවිතය තේරුම් ගනිමින් සැහැල්ලුවෙන්ද සැනසෙල්ලෙන්ද ගැටලු වලට විසඳුම් දෙවිය හැකි දක්ෂතාවය කුසලතාවය ඇති කර ගැනීමයි භාවනාව කියන්නේ. ඒ භාවනාවයි අපි ප්‍රගුණ කළ යුත්තේත් වැඩිය යුත්තේත් අවධානය යොමු කළ යුත්තේත් යොමු කරන්ට අවධානය ඔබ තුලම තිබෙන ඒ කුසලතාවයට ඔබව සැහැල්ලු කරන්න පුළුවන් ඔබව සුවපත් කරවන්න පුළුවන් ඔබව තනතිල්ලට යොපත් කරවන්න පුළුවන් ඒ කුසලතාවේ සිහිය දිලිහෙන තැනින් ඒ ක්ෂණයෙන් සිටිවිල්ලක් ඔබ වැදගෙන යාවි ඔබට යන්නට අවශ්‍ය නැති තැනකට සිතිවිලි ඇවිත් කියාවේ ඔබ නතර වෙන්න සිහියක් සමග සිහියෙන් සිටින ඔබ ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නවා කිසිම සිතිවිල්ලකට බැහැ ඔබව පාගා දමන්නට කිසිම සිතිවිල්ලකට බැහැ ඔබව පීඩණයටපත් කරන්නට සිහියෙන් සිටින ඔබ තවදුරටත් පීඩිතේකු නොවේයි. භාගා දෙමූ විකු නොවේයි. නිතර නිතරම යලි යලි නැවත නැවතත් සිහිපත් කරගන්ත ඔබේ පරම අයිතිය ගැන ඔබේ සුද්ධ වූ අයිතිය ගැන ඔබව දුකටපත් කරන්නට කිසි කෙනෙකුට කිසි දෙයකට ඉඩ නොදීමි ආත්මීය අයිතිවාසිකම් ඒ සිහියෙන් ඒ නුවණින් කල්යාණ මිත්‍රවරුනි අපි හමාර කරමු මේ සාකච්ඡාව හැම දිනාටම දිරුවන් සරණයි